ධර්මය දකීවා සම්මා සම්බුදු සරණයි සදහැවතුනි චක්කුම් උදපාදී ධර්මදේශනා මාලාවේ මරණානුසතිය ඇසුරින් සිදු කෙරෙන අදට නියමිත ධර්මදේශනාවයි මෙතෙන් සිට ආරම්භ වන්නේ මෙම ධර්මදේශනාව සිදු කිරීම සඳහා වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූරක පිළිගනිමු සාදු සාදු සාදු නවින්න රාජමහා විහාරයේ පැවැත්වෙන මෙම දේශනා මාලාව සඳහා දක්වන අනුග්‍රහය උදෙසා නවින්න රාජමහා විහාරයේ විහාරාධිපති පූජනීය පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත් ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිණිය ඇතුළු නාවින්න රාජමහා විහාරස්ථ දායක සභාවටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරමින් අද දින ධර්මදේශනාව සඳහා දායකත්වය දරුම් ලබන්නේ පඤ්ඤපිටිය දෙපානම ග්‍රාම සංවර්ධන පාරේ පදිංචි එල්සි අමරසිරි ගුණවර්ධන මහත්මිය සහ අමිල ඉදුනිල්, පේෂල ප්‍රියදර්ශන සහ ගිම්හානි උප්පලායන දූපතුන් පිරිස. මෙම ධර්ම දේශනාව බෞද්ධ ආගමන් ඉදිරියේ මගින් ප්‍රචාරණය කිරීම සඳහා දායකත්වය දරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය කමානි මායතුන්න මැතිණිය සහ රුක්ලාන්ත මායතුන්න මැතිතුමා MD ප්‍රියංගනී මැතිණිය ඇතුළු පවුලේ සදැහැති පිරිස දර්ශනී විජේතිලක මැතිණිය, දමයන්ති ප්‍රනාන්දු මැතිණිය, ජෙනරාල් නීල් ඩයස් මැතිතුමා සහ එම මැතිණිය කුමරලයාගම තිලකරත්න මැතිතුමා. මෙම ධර්මදේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබන්නේ හේමක ඩයස් මැතිතුමා සහ එම මැතිණිය. මරණානුසතිය මාතෘකා කර මරණ සතිය බුද්ධ දේශනාවට අනුව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 තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත් අත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නාවින්න ඓතිහාසික රාජමහා විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්මත් අවසරයි චක්කුම් උදපාදි ධර්මදේශනා වැඩසටහන් මාලාව සංවිධානය කරන අපේ සත්පුරුෂ හේමක ඩයස් මැතිතුමා ප්‍රධානව අද ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන සත්පුරුෂ දායක පිරිස ඇතුළුව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අද සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අති උතුම් වූ ශ්‍රී සද්ධර්මයට අයිති වුණ මේ මරණ සතිය පිළිබඳව අපි කරගෙන යන දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකට සවන් දෙන්නයි මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මරණ සතිය වඩන හැටි ආකාර 8කින් දේශනා කොට වදාළා. ඒකේ හත්වෙනි ක්‍රමය තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. අපි හත්වෙනි කාරණාව අද්දාන පරිච්ඡේදයක් වශයෙන් කියන කොටස සාකච්ඡාවට භාජනය කරමින් එහි ඉතුරු කොටස තමයි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි මේ කාරණාව සාකච්ඡා කරනකොට මේ මිනිස්යන්ගේ ජීවිතය ඊටාම අල්පයි ඊටාම කෙටි කියන කාරණාවයි සාකච්ඡා කළේ එහිදී අපි එකතු කරගත්ත අංගුත්තර නිකායේ සත්තක නිපාතේ සඳහන් වන අරක කියන සූත්‍රය. අරක කියන ශාස්ත්‍රවරයා තමන්ගේ ශ්‍රාවකයන්ට උපදෙස් දෙනවා මනුෂ්‍ය ජීවිතේ ඊටාම අල්පයි. වහවහ කුසල් රැස් කරගන්න. Brahmacharya වේ හැසිරෙන්න කියලා. මනුෂ්‍ය ජීවිතේ ඒ තරම් අල්පයි වහාම කුසල් රැස් කරන්න කියලා මේ ශාස්ත්‍රවරය කියන කාලේ මිනිසුන්ගේ පරමාවිෂය අවුරුදු 60000යි. ඒ කාලේ මිනිසුන්ගේ ආවිෂය අවුරුදු 60000යි. ඒ කාලේ තමයි කියන්නේ ඉක්මන් කරන්න වහවහ කියලා. මෙතන සඳහන් කරනවා ඒ කාලේ තරුණියක් විවාහ කරලා දෙනකොට විවාහයට සුදුසු වයස අවුරුදු 500යි. අවුරුදු 500 ගත වුණාම තමයි විවාහ කරලා දුන්න ආවාහ විවාහ කටයුතු කළා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම පිළිතුරු මෙතන සඳහන් කරනවා ඒ කාලේ තිබුණේ ලෙඩ 6යි කියලා. මිනිසුන්ට ලෙඩ හැටියට තිබිලා තියෙන්නේ අසනීප 6යි. ඒ අසනීප 6 තමයි සීතල තියෙනවා උෂ්ණය තියෙනවා බඩගිනි තියෙනවා පිපාසය තියෙනවා. බැසිකලියන්න ඕනේ මුත්‍රා කරන්න ඕනේ. මේ තමයි ආබාධය. මේ හැර වෙන ආබාධයක් තිබුණ බව සඳහන් නැහැ. යටත් පිරිසින් හිසේ කැක්කුමක් බඩේ කැක්කුමක්වත් තිබුණේ නැහැ කියන කාරණාව විය හැකි මේ සඳහන් කරන්නේ අල්පාබාධයි ආබාධ 6යි තිබ්බේ කියලා. නමුත් අද ගැන කල්පනා කරාම මේ 6ම ආබාධ නෙමෙයි. අදත් මිනිස්සුන්ට මේ දේවල් තියෙනවා. මෙවුවා අපි ලෙඩ හැටියට දකින්නේ නැහැ. පිපාසය ආපුවම අපි ඒක ලෙඩක් කියලා අපි දකින්නේ කොහොමද? මේ අරක ශාස්ත්‍රඥ වහන්සේගේ කාලේ තමයි එහෙම සඳහන් කළේ. එන්නතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ ලෙඩ හතරයි කියලා තමයි සඳහන් කරන්නේ. එතන සඳහන් කරන්නේ බඩගිනි පිපාසය තියෙනවා මල මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙනම් මෛත්‍රී භාගිතුන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්සුන්ට උහුලන්න බැරි සීතලත් මිනිස්සුන්ට උහුලන්න බැරි උණුසුමත් ලෝකෙ තියෙන්නේ නැතුව ඇති කියන කාරණාවයි මේ කියන්නේ. ඒ කාලෙට ලෙඩ හතරයි අරක ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටියේ කාලේ ලෙඩ හයයි කියලා පෙන්වලා තියෙනවා. එනතුනි මෙතන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙතරම්ම දීර්ඝායුෂ ඇති කාලේ ආබාධ අඩු කාලේ මෙම අරකනම් ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම ධර්මදේශනා කළා නම් මෙහෙම අල්පාබාධ තියෙන කාලේ දේශනා කළේ වහවහ යොහසුලුව කුසල් කරගන්න කියලා. මෙන්න මේ කාලේ තමයි අර දේශනා කරලා තියෙන්නේ හිසට ගිනි ගත්තාම ඒ ගින්න නිමා ගන්න උත්සුක වෙනවට වඩා කරගන්න බැරි වෙච්ච කුසල කර්මයක් තියෙනවා නම් ඒක කරන්න උත්සුක වෙන්න කියලා. මේ අවවාදේ කරන්නේ අවුරුදු 60000 කාලේ. ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ අරක ශාස්ත්‍රුන් වහන්සේ එහෙම ධර්ම දේශනා කළා නම් මේ කාලේ අපි කොහොම කටයුතු කරන්න ඕනේද? මේ කාලේ අපිට තියෙන අසනීප මොනවද කියලා අපි දන්නේ නැහැ. සමහර කෙනෙක් මැරිලා වලලලා මාස ගාණක් ගියහම තමයි පරීක්ෂණ වලින් වාර්තා එන්නේ අහවල් ලෙඩේ හැදිලා තිබින්නේ කියලා. ඒ කියන්නේ වෛද්‍යවරයෙකුටත් හොයාගන්න බැරි ලෙඩ මේ කාලේ තියෙන්නේ. අනික මෙතන කතා කරන්නේ අවුරුදු 60000ක් ගැන. අපේ කාලේ පරමාවිෂය අවුරුදු 120යි. ඒතර භාග්‍යතුන් වහන්සේගේ කාලේ පරමාංශය සඳහන් කරන්නේ 100ට වැඩි 200ට අඩුයි. අපි බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ 100ට වැඩි 200ට අඩුයි. අපි කලින් දේශනාවේ සාකච්ඡා කළා 160ක් අවුරුදු වැඩ හිටපු බක්කුල මහරහතන් වහන්සේ 150ක් ආයු වළඳපු අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳව කරුණ දක්වලා බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100කට පස්සේ පවත්වපු දෙවනි ධර්ම සංගායනාවට භාග්‍යතුන් වහන්සේ දැකපු මහරහතන් වහන්සේලා අට නම සහභාගී වෙච්ච බව. එහෙනම් ඒ කාලේ අවශ්‍ය අවුරුදු 160ක උපරිමයක් තිබිලා තියෙනවා. නමුත් සඳහන් කරන්නේ 100ට වැඩි 200ට අඩුයි කියලා. මූලාශ්‍රය 160 150 එහෙම පෙන්නලා තියෙනවා. ඒ අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ. එතකොට මේ කාලේ පරමාවිෂ ගැන කතා කරනකොට සාමාන්‍ය 120න් වාගේ සීමා වෙලා තියෙනවා. ඒ වුණාට අපි 100ක්වත් ජීවත් වෙන කෙනෙක් මේ කාලේ ඊටාම කලාතුරකින් තමයි අහන්නේ සාමාන්‍ය අපේ අවශ්‍ය 65 75 80 වගේ සීමාවට ඇවිල්ලා තියෙනවා. ආබාධවලත් සීමාවක් නැහැ. එහෙමනම් මේ කාලේ අපි කුසල් රැස්කරන්න කොහොම උත්සුක විය යුතුද කියන කාරණාව අපිටවත් තේරෙන්නේ නැති තරම් කරුණා. නමුත් කුසල් රැස් කරන බවක් නම් පේන්නේ ඊටාම අඩුවෙන්මයි. සංසාරේ කොච්චර බය නිසා මෙහෙම කරුණු දක්වන්නේ නැද්ද? මෙතන සඳහන් කළා අද හැටියට බැලුවහම ඒ අරක ශාස්ත්‍රුන් වහන්සේගේ කාලේ ලෙඩ තිබිලා නැහැ කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. සඳහන් කරනවා බ්‍රාහ්මණීනි මිනිසයන්ගේ ජීවිතය අල්පයි, ඊතා සුළුයි, ඊතා කුඩයි, වහවහ පෙරලෙනවා. බොහෝ දුක් සහිතයි. අරක ශාස්ත්‍රුන් වහන්සේ සඳහන් කරනවා. අපි මේ කාරණාව කලින් දේශනාවේ සාකච්ඡා කළා. එතකොට පින්නතනේ අද මුලින් සඳහන් කළා වගේ ලෙඩ සිය ගණන් මිනිස්සුන්ට තියෙනවා. මේ කාලේ හැටියට එදා තිබිච්ච දේවල් ලෙඩක් නෙමෙයි කියලා සඳහන් කළා බහු දුක්ඛං බොහෝ දුක් තියෙනවා ඒ දුක් මෙච්චරයි මෙපමණයි කියන්න බැරි තරම් අසීමාන්තික දුක්ඛන්දරාවකුත් මේ කාලේ තියෙනවා ලෙඩ කන්දරාවකුත් තියෙනවා. ආයුෂත් බොහොම අඩුයි. එහෙනම් මොනතරම් වේගෙන් අපි කුසල් කරන්න යොමු විය යුතුද කියන කාරණාව මෙතන සිහිපත් කරමු. එතකොට එදා කාලේ බොහෝ දුක් සහිතයි. දැන් අද අපිට ඊටාම දුක් සහිතයි. දැන් මේ ලෙඩ හයක් තිබ්බ කාලෙත් කියන්නේ බහු දුක්ඛං. ජීවිතේ බොහෝම දුකයි. එතකොට අපිට තේරෙන්නේ නැහැ ජීවිතේ බොහොම දුකයි කියලා එදා කිව්වේ ඇයි කියලා. සමහර වෙලාවට දිව්‍ය තලයක තිබිච්ච සැප තිබුණේ නැහැ. ඒ වගේම ධානලාභියෙකුට තිබිච්ච සැප එදා කාලේ ඒ මිනිසුන්ට තිබෙත් නැහැ. දිව්‍ය ලෝකයක තියෙන සැපත් ධානලාභියෙකු භුක්ති විඳින සැපයක් නොතිබුණ නිසා අරක ශාස්ත්‍රුන් වහන්සේ බහු දුක්ඛං කියලා කියන්නේ ඇති. ඊළඟට මෙතන සඳහන් කරනවා පින්නතනේ බුදුරජාණන් වහන්සේටත් ආබාධ කීපයක් තිබුණා කියලා. අපේ බුදුරජාණන් වහන්සේටත් ලෙඩ කීපයක් තිබුණා. ඒ ලෙඩ පිළිබඳව පිටකේ තැන් තැන්වල සඳහන් කරලා තියෙනවා. එක වෙලාවක සඳහන් කළා භාග්‍යතුන් වහන්සේට කොන්දේ අමාරුවක් තිබුණා කියලා. ධර්ම දේශනාවක් පවත්වන අතරතුර මේ කොන්දේ ආබාධයේ මදක් උත්සන්න වුණාම එතන ධර්ම දේශනාව සිදු කරන්න වැඩේ ඉන්න සුදුසුම භික්ෂුන් වහන්සේට කතා කරලා භාග්‍යතුන් වහන්සේ නතර කරන තැන ඉඳලා දේශනාව ඉදිරියට කරගෙන යන්න අවවාද කරලා බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියට වැඩම කරලා සිංහසෙයියාවෙන් මදක් සැතපෙනවා කියලා. මොන හේතුව නිසාද? කොන්දේ ආබාධය නිසා. එතකොට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ කොන්දේ ආබාධය කියලා කියවට ඒක දරා ගන්න බැරි වේදනාවෙන් පිරිච්ච බවක් එහි තිබුණේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ පුදුම කායික සෝයක් තිබුණ කෙනෙක්. චූටි හරි වෙනස් වීමක් වෙනකොට ඒකට කියන්නේ එහෙනම් ආබාධයක් කියලා. මොකද අවුරුදු 29ක් වෙනකන් කිවිසුමක්වත් ගියේ නැති ජීවිතයක් භාගිතුන හසිට තියෙන්නේ. සම්ප්‍රතිශ්‍යාවක්වත් හැදිලා හැදිලා නැහැ කියලා අපිට හිතන්න පුළුවන් ලෙඩෙක් දැක්කහම චන්න අමාත්‍යයෙන් අහනවා ඒ කවුද කියලා. ස්වාමීනි ඒ ලෙඩේ ලෙඩෙක් කියලා කියන්නේ කවුද? එහෙමනම් 29ක් අවුරුදු සම්පූර්ණ වෙනකන් සිද්ධාර්ථ කුමාරයා ලෙඩක් කියන්නේ මොකක්ද? ලෙඩෙක් කියන්නේ කවුද කියන කාරණාව දැනගෙන හිටපු නැති එකෙන් ඊටාම අල්පාබාධයි කියන එක අපිට හොඳටම ප්‍රත්‍යක්ෂයි. නමුත් ධර්මයේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට හැදුන අසනීප කීපයක් තියෙනවා කියලා. එහෙනම් ඒ 29 අවුරුද්දෙන් පස්සේ තමයි මේ කාරණා ඇති වෙන්නේ නැත්තේ. කොන්දේ අමාරුවක් තිබෙන බව සඳහන් කරනවා. මේ කොන්දේ අමාරුව මොන හේතුව නිසාද කියලා පැහැදිලි කරනකොට සංයුක්ත නිකාය පළවෙනි පොතේ දේව හිත කියන සූත්‍රයේ තමයි මෙහෙම සඳහන් කරන්නේ. මොන හේතුව නිසා කොන්දේ අමාරුව හැදුනද? දුෂ්කර ක්‍රියා කරන කාලේ ආහාර අඩු බව නිසා ඇති වුණ තත්ත්වයක් මේකට හේතු වුණා කියලා. නමුත් සමහර වෙලාවට කර්ම විපාක වාගේ කර්මවල විපාක පිළිබඳව සඳහන් කරන ඇතැම් පොත්පත්වල මේ සඳහා තවත් වෙනත් කරුණු දක්වලා තියෙනවා. සංසාරගත ජීවිතයේ මෙන්න මේ වාගේ ක්‍රියාවක් Taman අතින් සිදුවෙච්ච නිසා මෙහෙම කොන්දේ බාරුවක් තිබුණා කියලා. සමහර තැන්වල මුණ ගැහිලා තියෙනවා. තමන්ගේ පෙර භවයේ ඈත සහෝදරයෙකුට පහර දුන්න අවස්ථාවක් නිසා ඇතිවෙච්ච ආබාධය සඳහන් කරනවා. ඒ කොන්දේමාරුව ගැන නෙමෙයි. කොන්දේමාරුව ගැන සඳහන් කරනකොට පැහැදිලි කරන්නේ මල්ලවපර ක්‍රීඩකයෙක් එක්ක සටන් කරන්න ගිහිල්ලා ඒ ක්‍රීඩකයා දෙකට නමලා කොන්ද කැඩුවා කියලා. ආන් ඒ කොන්ද කඩාවු අකුසල කර්මය තමයි මේ තාමත් දිගින් දිගට සංසාරේ ඇවිල්ලා ලෞතර බුද්ධත්වයේ ලබාවු ආත්මෙ මේ විදිහට විපාක දෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් දේවහිත සූත්‍රයේ සඳහන් කරනවා දුෂ්කර ක්‍රියා කරන සමයේ අල්ප ආහාර ගත්ත නිසා ඇතිවෙච්ච ආබාධ තත්වයක් කියලා. හැබැයි දේවහිත සූත්‍රය කියලා කියන්නේ කෙලින්ම ත්‍රිපිටකයේම සඳහන් වෙන කරුණයි මේ කියන්නේ. එහෙනම් පරිබාහිර පොතක තිබුණ කරුණු අපි දේශනාවල් වල පෙර සඳහන් කරලා තියෙනවා. මේ කරුණ. නමුත් මේ සියලු දේවල් වලට වඩා පිටකේ තියෙන කාරණාවට අපි ගරු කළ යුතුයි. ඒ නිසා කලින් සඳහන් කරපු කරුණ වෙනත් පරිබාහිර ග්‍රන්ථයක සඳහන් වෙලා තිබුණ නිසා හැබෑවටම මේ සිද්ධිය එවන් සිද්ධියක් නිසා නූනානම් භාග්‍යතුන් වහන්සේගේ කොන්දේ ආබාධේ ධර්ම රත්නයේට හානියක් සිදු වෙලා තියෙනවා නම් පළමුවත් දෙවනුවත් තෙවනුවත් එහෙම කරපු දේශනාව ඒ ප්‍රකාශයේ සම්බන්ධයෙන් ධර්ම රත්නයෙන් සහභාගීතුන් වහන්සේගෙන් සමාව අයදිනවා කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරනවා. එහෙනම් දේවහිත සූත්‍රයේ සඳහන් වෙන්නේ ආහාර අඩු බව නිසා ඇතිවෙච්ච ආබාධ තත්ත්වයක් කියලා. ප්‍රඥාවෙන් ධම අවබෝධ කළ යුතුයි කියලා සඳහන් කළේ ඒ නිසයි කුසල් කළ යුතුයි බ්‍රහ්මචර්යාවේ හැසිරීලා බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළ යුතුයි ඉපදුන කෙනාට නොමැරී ඉන්න විදිහක්ම නෑ කියලා දේශනා කරනවා. යමෙක් ඉපදුනොත් නොමැරීමක් නම් නෑ. ඒ කාන්තේම මරණයටපත් වෙනවා. ඒ නිසා වහ වහාම කුසල් රැස් කළ යුතුයි. බ්‍රහ්මචර්යාව අඩු නැතුව සම්පූර්ණ කරගතිය යුතුයි කියන කාරණාව සිහිපත් කරනවා. ඒතරහි කෝතං භික්කවේ සම්මා වදමානෝ වදෙය්‍ය මහණෙනි මෙකල්හි ඒ කාරණාව යමෙක් මනාව කියනවා නම් අපකං ජීවිතං මනුසානං අල්පයයි මිනිසුන්ගේ ජීවිතේ වෙනතේ එහෙම කීවේ මේ අරක ශාස්ත්‍රුන් වහන්සේගේ උපදේශයේ අදටත් හරියටම ගැලපෙන ඉන්නවා. එතකොට මේ අරක ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි එදා අරක ශාස්ත්‍රවරයා දේශනා කරපු ධර්මයේ අගය කරලා මෙදා කතා කරන අපේ බුදුරජාණන් වහන්සේම තමයි එදත් අරක නමින් උප්පත්තිය ලැබලා හිටියේ. එහෙනම් අරක ශාස්ත්‍රවරයාත් බුදු පියාණන් වහන්සේ සංසාරගත ජීවිතේ දෙන්නෙක් වගේ පෙනුනට හැබෑවටම මේ කෙනෙක්මයි. මෙතන සඳහන් කරනවා අපේ ආයුෂය ගැන නැවත වැඩිම වුණොත් මේ කාලේ අවුරුදු 120යි. බුදුරජාණන් වහන්සේ ඒ ආයුෂය අපිට මෙන්න මෙහෙම බෙදලා පෙන්නනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා වර්ෂ 100ක් කෙනෙක් ජීවත් වුණොත් අවුරුදු 100ක් ජීවත් වුණොත් ඍතුන් තියෙනවා 300ක්. අවුරුදු 100ක් ජීවත් වෙන පුද්ගලයෙකුට ඍතුන් 300කට මුණ දෙන්න වෙනවා. ඒක තමයි හේමන්ත ඍතුන් 100යි. ජිම්හාන ඍතුන් 100යි. වස්සාන ඍතුන් 100යි. එතකොට 300යි. අවුරුදු අවුරුද්දකට ඍතු 3යි. එතකොට අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඍතු 300 300යි. මාස තියෙනවා 1200ක්. ඊළඟට සඳහන් කරනවා ගිම්හානේට මාස 400යි, හේමන්තේට 400යි, වස්සානේට 400යි. පුරහා අවපක්ෂ හැටියට බැලුවොත් 2400යි. මාස එක පැත්තක් පුරපක්ෂයේ අනිත් පැත්ත අවපක්ෂයේ. පුරපැත්තේ පොය ගැන කතා කරනකොට අපි කියනවා පුරාටවක කියලා. අවපැත්තට යනකොට අවාටවක කියනවා. මැද්දේ පසළොස්වක කියලා අපි කියනවා. එහෙනම් මාසෙ දෙකට බෙදුණොත් 2400යි. පුරහා අව වශයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහෙම ගණන් දක්වද්දී සඳහන් කරනවා රාත්‍රීන් නම් 36000යි. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට රාත්‍රියෙන් එළවෙන්නේ 36000යි. ඒ කියන්නේ අවුරුදු 100ක් ඉන්නවා කියලා කියන්නේ අපිට ජීවත් වෙන්න තියෙන දවස් 36000යි. එහෙම කල්පනා කරාම නම් තේරෙනවා මෙච්චරද ජීවත් වෙන්නේ කියලා. අවුරුදු 100ක් කියනකොට ලොකුවට හිතෙනවා. දවස් ගණන් කියහම දවස් 36000යි ඉන්න තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ අවුරුදු 65ක් 70ක් වගේ කාලේ එහෙනම් අපේ ආයුෂය මොනතරම් වේගෙන් වේගෙන් පිරිහිලාද කියලා. කැලෙන්ඩර් එක කොලි අපි දවසින් දවස කඩලා ඉන් කරනවා. එහෙම කැලෙන්ඩර් තියෙනවනේ. දිනේ දිනේ කඩලා ඉන් කරන කැලෙන්ඩර් තියෙනවා. ඒ වගේ අවුරුදු 70යි නම් ජීවත් වෙන්නේ දවස් ගාන හදලා බලලා දවසක් ගෙවිලා නැවත අලුතෙන් දවසක් උදා වෙනකොට හරියට අර කැලෙන්ඩරේ කොලයක් ගලවලා අයින් කරා වගේ මට ජීවත් වෙන්න තිබිච්ච දිනවලින් එකක් අයින් වෙලා ගිහිල්ලා. එහෙම එහෙම අයින් කර කර බැලුවොත් දැන් මට මෙච්චරයි මෙච්චරයි ජීවත් වෙන්න තියෙන්නේ කියලා. මං හිතනවා මිනිස්සු මේට වඩා පින්කම් කරන්න උත්සුක වෙයි කියලා. මේට වඩා ගුණධම් රැස් කරන්න උත්සාහ ගනියි. මොකද මට ජීවත් වෙන්න තියෙන කාලය මෙච්චරයි. ඒකිනුත් දැන් දවසක් ඉවරයි. දැන් ඒ වුණාට අපිනේ තියාගෙන ඉන්නේ 70ක් 75ක් කියලා. කවුද දන්නේ 20න් මැරෙයිද කියලා? 25න් මැරෙයිද කියලා. අපි හිතාගෙන හිටියට රැකියාවක් හම්බ වෙයි අපිට. රැකියාවක් වෙනුවෙන් හොඳට මහන්සි වෙලා ඉගෙන ගන්නවා. ඒ සියල්ලම කරලා උපාධියත් අරගෙන සමහරට උපාදි සහතිකය අරගෙන gedere එන ගමන් මැරෙන්නත් පුළුවන්. පත්‍රීන් ලිපිය ගන්න යනකොට මැරෙන්නත් පුළුවන්. අරන් gedere එනකොට මැරෙන්නත් පුළුවන්. තාම ප්‍රස්තාවට ගියේ නෑ. අපි මේ 70ව හදාගෙන හිටියට 70ව ජීවත් වෙනවා කියලා කාරණාවක් නම් කොහෙත්ම නෑ. කැලෙන්ඩරේ දින ගලව ගලව හිටියට අපිට දින අඩු කර කර හිටියට මේ 70කට ඉන්න පුළුවන් වෙන එකක් වෙන එකක් කොහොමත් නෑ. ආන් ඒ හින්දා පින්නතුනි මෙතන ආහාර වේල් ගණනක් බුදුරජාණන් වහන්සේ ගණන් වලින්ම දේශනා කරනවා. ඊළඟට ආහාර වේල් ගණන එහෙම සඳහන් කළාට අපි හැමදාම ආහාර ගත්තෙත් නෑ. අපි කිරි දීපු කාලේ බත් කෑවේ නෑ. එතකොට තව අපි බත් නොකා ගත කරන කාලේ ලෙඩ හැදිලා බත් කෑවේ නැති දවස් තියෙනවා. කෑම පෙන්නන්නවත් බැරුව හිටපු දවස් තියෙනවා. පුංචි කාලෙත් කිරිබීලා ඉවර වෙලා බත් කන කාලේ මුරණ්ඩුකමට කෑම නොකා හිටපු අවස්ථා තියෙනවා. ලොකු වෙලා අම්මා තාත්තා එක තරහ වෙලා කෑම නොකා හිටපු අවස්ථා තියෙනවා තමයි. විවාහ වෙලා බිරිඳ එක්ක තරහ වෙලා ස්වාමියා එක්ක තරහ වෙලා නොකා හිටපු වේල් තියෙනවා. එහෙම එහෙම කාපුනේති වේල් ටිකක් බලහම මේ කෑම වේල් ගණනක් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒකෙන අපි ආහාර නොගත්ත වේල්ම කීයක් තියෙනවද? හැබැයි අද වේල ඇත්තරියම ඒ වේල ආයේ කවදාවත්ම අනුභව කරන්න වෙන්නේ නැහැ. උදේ වේලයි දවල් වේලයි දෙකම කෙනෙකුට අනුභව කරන්න බෑනේ. එක වේලයි පුළුවන්. එහෙනම් එහෙම බලහම කෑම වේල් ගණන භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. හරියටම ගණන් හදලා කීවහම සඳහන් කරනවා ඒ ගන්න ආහාර වේල් ගණන ඊට වඩා හුඟක් අඩු වෙනවා කියලා. අවුරුදු 100කට වේල් මෙච්චරයි කියලා හදලා තියෙනවා. මේ මේ කාරණා නිසා ආහාර වේල අපි අත්හැරලා තියෙනකොට ඒ ගණන් හදාපු ගණනටත් වඩා අඩුවෙන් තමයි අපි ආහාර අරන් තියෙන්නේ. ඊළඟට පින්නතනියේ මේ සූත්‍රය අපි සඳහන් කරපු කරුණු ටික මේ සූත්‍රයත් එක්ක කොහොමද ගැලපෙන්නේ කියන කාරණාව මෙතන සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මා විසින් වර්ෂ 100ක් ඉන්න මිනිසයාගේ ආයුෂයක් ගණන් හැදුවා මහණෙනි මම අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසයාගේ ආයුෂයක් ගණන් හැදුවා ඍතු ප්‍රමාණයක් ගණන් හැදුවා මාස ප්‍රමාණයක් ගණන් හැදුවා. අර්ධ මාස ප්‍රමාණයක් ගණන් හැදුවා. සංවත්සර ප්‍රමාණයක් ගණන් හැදුවා. රාත්‍රීන් ප්‍රමාණයක් ගණන් හැදුවා. භෝජනය කරන වේල් ප්‍රමාණයක් ඒ ප්‍රමාණයට වෙන අනතුරු ප්‍රමාණයක් ගණන් හැදුවා. මහණෙනි ශ්‍රාවකීන්ට හිතසුව පිණිස යම් ශාස්ත්‍රඥ වහන්සේ නමක් විසින් කළ යුතු යමක් තියෙනවා නම් අනුකම්පා උපදවලා එය මම නුඹලා වෙනුවෙන් කරලා තියෙනවා. එහෙමනම් මම ඒ දේ මනාව ඔබලට පෙන්නලා තියෙනවා. තව කුමන කාරණාවක් හින්දා වීරය වඩන්නේ නැතුව ඉන්නවද? Brahmacharyaවේ හැසිරෙන්නේ නැතුව ඉන්නවද? සිල් ගුණ පුරන්නේ නැතුව තව කල් මරනවද? කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ අහන්නේ. මෙච්චර පැහැදිලිව මම කරුණු පෙන්නලා මරණය පිළිබඳවත් කරුණු දක්වලා ජීවත් වෙන්න තියෙන කාලයක් පෙන්නලා මාස ගණනින් දවස් ගණනින් කෑම වේල් ගණනින් ඍතුන් ප්‍රමාණයිනුත් පෙන්නලා තියෙනවා. එහෙනම් මේ අවුරුද්ද උදා වෙලා තවම දින කිහිපෙයි. මුල් මාස හතර එක ඍතුවක්, ඊළඟ මාස හතර තව ඍතුවක්, ඊළඟ මාස හතර තව ඍතුවක්. එහෙනම් අප්‍රේල් මාසෙට එනකොට අපි කල්පනා කරන්න ඕනේ මට ඍතුන් තියෙන්නේ 300යි 100ක් ඉන්නවනම් ඒකෙන් ඍතුවක් ඉවරයි. අපිට එහෙම හිතන්න බෑ අපේ ඍතුන් දැන් සෑහෙන ප්‍රමාණයක් ඉවර වෙලයි තියෙන්නේ අපේ වයසේ හැටියට. ඒකත් එක ගණනය කරලා බලන්න ඕනේ මට තව ඍතු කීයද ඉන්න තියෙන්නේ කියලා. එහෙනම් මම කාම කුසල් දහම් රැස් කිරීම පැත්තෙන් බොහොම බොහොම මදි වෙන්න පුළුවන්. ඒ හින්දා එහෙනම් වහවහ උත්සුක වෙන්න වෙනවා. මහණෙනි රුක්ෂ මූල තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි රුක්ෂ මූල තියෙනවා. මහණෙනි ශෝන්‍යාගාර තියෙනවා. ධ්‍යාන වඩව මහණෙනි පවානවව මහණෙනි පසුව පසුතැවිලි නොවව මහණෙනි පස්සේ පසුතැවිලි වෙන්න එපා. ධ්‍යාන වඩන්න උත්සාහ කරන්න පමා වෙන්න එපා. මෙය ඔබට අපගේ අනුශාසනාවයි. ජීවිතේ මහණෙනි මේ තරම් කෙටි. මම ඒ බව පෙන්නවා මෙන්න රුක්ෂ මූල තියෙනවා මෙන්න ශූන්‍යාගාර තියෙනවා ධ්‍යාන වඩන්න. සමාන වෙන්න. සිල් ගුණ දියුණු කරන්න අබ්‍රහ්මචර්යාව හැසිරෙන්න. භවහා සංසාරයෙන් එතර යන්න කටයුතු කරන්න මේක මගේ අනුශාසනාවයි කියලා ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ බුද්ධ වචනයට කීකරු වෙච්ච අය ලෝකේ ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයයි. හැබැයි යමෙක් කීකරුද? ඒ කීකරු හැමෝම ජීවත් වෙන්නේ සතුටින්, මැරෙන්නේ සතුටින්. මැරිලා ගිහිල්ලා ඊට වඩා හුඟක් සතුට තියෙන තැන්වල සැපය තියෙන තැන්වල උප්පත්තිය ලබනවා. අපි ඒකට කැමතිනම් වහවහ බුද්ධානුශාසනාවට කීකරු වෙන එක අපි යුතුයකම. සැපය සතුට බලාපොරොත්තු වෙනවනම් මේ ලෝකේ යමෙක් සැප කැමතිනම් පින්නතින වුන් කවදාවත් පවුනම් කරන්නේ සැප කැමති අය පවු කරන්නේ සැපය කැමති නැති අය පවට බය නැහැ සැපයට කැමති අය පවට හරි බයයි. එහෙනම් හැම වෙලාවෙම පවට බය වෙලා කුසලයේ සඳහාම ඇලෙන්න ඕනේ. නමුත් ලෝකේ යන්නේ හුඟක් අනිත් පැත්තට කුසලයට ඇලෙන්නේ නැතුව මිනිස්සු වැඩියෙන් ඇලිලා තියෙන්නේ අකුසලයේ පැත්තටමයි. මේ තමයි අරක සූත්‍රය. අරක සූත්‍රයේ මේ කාරණා ටික ගලපලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. මරණානුස්සති භාවනාව දැක්කෙන තවත් සූත්‍ර අපි පිටකේ තියෙනවා. අපි විශේෂයෙන් මේ දේශනා මාලාව පුරාම සාකච්ඡා කරන්නේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන කොටස. නමුත් පිටකේ තියෙන සූත්‍රවල කරුණුත් අරගෙන සම්බන්ධ කරගන්න නිසායි මේ අරක ආදී සූත්‍ර මේ විදිහට කෙටියෙන් කෙටියෙන් මෙතෙන්ට සම්බන්ධ කරගත්තේ තවත් මරණය පිළිබඳව කතා කරන සූත්‍ර පිටකේ නැතුව නෙමෙයි. තවත් සූත්‍ර තියෙනවා. ඒ වගේ එක සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ මේ චක්කනිපාතේ 40 වෙනි පිටුවේ තියෙන පඨම මරණ සති සූත්‍රයේ සඳහන් කරනවා මේ නාදික කියන ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ මේ කාලේ බුදුරජාණන් වහන්සේ gadol වලින් හදපු ආවාසයක තමයි වැඩ ඉඳලා තියෙන්නේ. ගිජ්ජකාවසතේ කියලා සඳහන් කරලා තියෙනවා ඒ නිසා. එහි ඉඳලා භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මරණය පිළිබඳව සිහිය වඩන ලද්දේ බහුලව වඩන ලද්දේ එය මහත්ඵල මහානිසංස වේ. යම් කෙනෙක් මරණය සිහිපත් කරනවා නම් මරණය අනුස්මරණය කරමින් භාවනාවක් කරගන්නවා නම් ඒක මහත් ආනිසංස ගෙනල්ලා දෙනවා කියලා. මරණ සතිය වැඩිම ඉතාමත්ම ආනිසස්දායකයි. නිවනට ඇතුළත් වෙන මේ භාවනා ක්‍රමය නිවනින්ම කෙරවල වෙනවා. මරණ සතිය වඩන කෙනා නිවනම අරමුණු කරගත්ත කෙනෙක්. මේ භාවනාව කෙරවල වෙන්නේ නිවනින්ම තමයි. එහෙනම් මරණ සතිය නිවන දක්වාම හේතු වෙන භාවනා ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ අපෙන් ප්‍රශ්නයක් අහනවා මහණෙනි නුඹලා මරණ සතිය වඩනවද? වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි නුඹලා මරණ සතිය වඩනවද? එහෙම ඇහුවාම ඒක වික්ෂුන් වහන්සේ නමක් පිළිතුරු දෙනවා ස්වාමීනි මම මරණ සතිය වඩනවා. මහණේ නැත්නම් භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මට හිතෙනවා එක රැයක් එක දවාලක් ජීවත් වෙමින් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරන්න ඉඩ ලැබුණොත් හොඳයි කියලා. එක රැයකුයි එක දවාලකුයි මට ජීවිතේ තිබ්බොත් ඇති. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සම්පූර්ණ කරන්න මට ඒක ප්‍රමාණවත්. ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේ කෙනෙකුගෙන් මේ කාරණාව අහලා. ඒ භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මම මරණ සතිය වඩනවා. උන්වහන්සේගෙනුත් අහනවා භික්ෂුව ඔබ කොහොමද මේ වැඩේ කරන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා මට දවල් කාලය ජීවත්ව භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මෙනෙහි කරමින් කළ යුතු දේ කරන්න තිබුණොත් හොඳයි. මට එක දවාලක් කලින් වික්ෂුන් වහන්සේ කිව්වේ මට රැයකුත් දවාලකුත් තිබුණොත් මේ අනුශාසනාව කරන්න. දෙවැනි වික්ෂුන් වහන්සේ කියනවා මට එක දවාලක් තිබුණොත් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කරන්න. මම ඒක සම්පූර්ණ කරනවා. තුන්වෙනි වික්ෂුන් වහන්සේ නමක් දන්වනවා කෙසේද නුඹ මරණ සතිය වඩන්නේ කියලා අහපුවාම ස්වාමීනි එක පින්ඩපාතයක් වළඳන කාලයක් තුල මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කරන්න ලැබුණොත් මට බොහෝ දේ කරන්න පුළුවන්. එක පින්ඩපාතයක් වළඳන තරම් කාලයක්. ඒ කියන්නේ දහවල් නම් දහවල් දානේ වළඳන්න ගත කරන කාලේ මට ඉඳ තිබ්බොත් ඇති කියලා කියන්නේ. හතරවෙනි භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ අහන භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි බත් පිඩු හතරක් හෝ පහක් අපලා ගිලිනතුරු ජීවත් වෙන්න තිබ්බොත් මට ඇති. බත් පිඩු හතර පහක් අපලා ගිලින කාලේ ජීවත් වෙන්න තිබ්බොත් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරගන්න මට ඇති. පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ මේ හතර නමකීමේ උත්තර වලට සවන් දුන්නා. ඒ අතරේ පස්වෙනි භික්ෂුන් වහන්සේ නමක් කියනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙනුත් ඇහුවා භික්ෂුව ඔබ කෙසේද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා මට එක බත් පිඩුවක් අපල ගිලින තරම් කාලයක් භාගිතුන් වහන්සේගේ අනුශාසනාව කරන්න තිබුණොත් මම ඒක හරියට කරගන්නවා. එක බත් කටක් හපල ගිලින කාලයක්. මට බොහෝ දේ කරගන්න පුළුවන් වෙනවා. මම ඒ කාලය තුල බොහෝ දේ කළා කියලා මම කල්පනා කරනවා. හයවෙනි භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කළා ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආකාරයෙන් ස්වාමීනි අහෝ මම ඒ තාක් කල් ජීවත් වුණත් ඇති කොයි තාක් කාලයක්ද ඉහළට ගන්න හුස්ම පහළට හෙළන තුරු හෝ පහළට හෙළූ හුස්ම ඉහළට ගන්න තුරු මට ජීවත් වෙන්න ලැබුණොත් මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව බොහෝසේ කළා වෙනවා. මම භාග්‍යතුන් වහන්සේ අනුව ජීවත් වුණා වෙනවා. මට හුස්ම ඉහළට ගන්න ලැබුණොත් ඇති. එහෙම නැත්නම් ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න තිබුණොත් ඇති. එතකොට ආශ්වාස කරන කාලය තුල හෝ ප්‍රාශ්වාස කරන කාලය තුල මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති. හයවෙනි භික්ෂුන් වහන්සේ මෙහෙම සඳහන් කළා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව අනුශාසනාවක් දක්වනවා. යම් භික්ෂුවක් හිතුවනම් එක රාත්‍රියක් සහ දවාලක් මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරගන්න ජීවත් වෙන්න තිබුණා නම් කියලා. එහෙම කීවේ පළවෙනි භික්ෂුව. තව කෙනෙක් මට එක දවාලක් විතරක් ජීවත් වෙන්න අවස්ථාව තිබුණොත් එන. අනික් නම මට එක පින්ඩ පාසයක් වළඳන තුරු ඉන්න ලැබුණොත් කියලා කිව්වා. හතරවෙනි නම කිව්වා මට බත් පිළි හතරක් පහක් හපල ගිලින තරම් කාලයක් ජීවත් වෙන්න තිබුණොත් ඇති කියලා. යම් හතර දිනක් මෙහෙම කිව්වද මේ හතර දිනාම මහණෙනි මම දකින්නේ ඊ타මත්ම ප්‍රමාදී පුද්ගලයෝ කියලා. අප්‍රමාදී නෙමේ ඊ타මත්ම ප්‍රමාදී පුද්ගලයෝ කියලා. ඊතා හැමින් මරණය සිහි කරන අය බවයි මම දකින්නේ. සඳහන් කරනවා කෙලෙස් නැති කිරීම පිණිස ඊ타ම හැමින් කටයුතු කරන හතර දෙනෙක් හැටියටයි මම මේ හතර දෙනා දකින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂූන් වහන්සේලා දෙනමක් එක බත් පිඩුවක් හොඳින් හපලා ගිලින තුරු ජීවත් වුනොත් ඇති. හෝ එහෙම නැත්නම් එක ආශ්වාසයක් කරලා ප්‍රාශ්වාස කරන තුරු හෝ එක ප්‍රාශ්වාසයක් කරලා නැවත ආශ්වාස කරන තුරු හෝ ජීවත් වෙන්න අවස්ථාව ඇති වුනොත් කියලා හිතනවා නම් අන්න ඒ භික්ෂුන් වහන්සේලා දෙනම අප්‍රමාදීව වාසය කරනවා කියලා මම සඳහන් කරනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ පස්වෙනි භික්ෂූන් වහන්සේටයි හයවෙනි භික්ෂූන් වහන්සේටයි මනාව ප්‍රශංසා කළා. මුල් හතර දෙනා පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ සතුටක් පැහැදීමක් නැහැ. එතකොට මේ සූත්‍රයෙන් මේ කරුණු ටික මෙහෙම ගෙනහැර දක්වනවා. අවවාදයක් කරනවා තස්මා පිහ බික්කවේ ඒවන් සික්කිතබ්බං මහණෙනි මෙසේ හික්මිය යුතුයි අප්‍රමාදීව වාසය කළ යුතුයි කෙලස් නැති කර ගැනීම පිණිස පියුණුව මරණ සතිය වැඩි යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර චක්කනිපාතයේ තියෙන පඨම මරණ සති සූත්‍රයේ එහෙම සඳහන් කරලා තියෙන්නේ. දැන් එතකොට අපි දිහා බලලා භාග්‍යතුන් හසුබනවා හිතනවද? එක දවසක් ජීවත් වෙන්න එක දවාලක් හයක් ජීවත් වෙන්න තිබුණොත් ඇති. එක දවල් කාලයක් ජීවත් වෙන්න තිබුණොත් ඇති. එක පින්ඩ පාතයක් වළඳනකම් මට කල් තිබුණොත් ඇති. බත් පිළි හතරක් පහක් අපලා ගිනිනතුරු මට කාලේ තිබුණොත් ඇති කියලා සඳහන් කරපු මුල් හතර දෙනා පිළිබඳවම භාග්‍යතුන් වහන්සේගේ පැහැදීමක් නැත්නම් මම කියන්නේ භාග්‍යතුන් වහන්සේගේවත් ආර්යයන් වහන්සේලාගේවත් අපි ගැන තියෙන පැහැදීම කොහොමද කියන කාරණාව අපිට හිතාගන්න කොහොමත් බෑ. අපි ගැන සතුටක් ඇත්තෙම නෑ කියලා තමයි කියන්නේ. එහෙනම් මේ ඉන්න විදිහට හිටියොත් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කලා වෙන්නේ කලා වෙන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ අපි ගැන සතුටක් නැහැ කියලා කිව්වේ. මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක්. උන්වහන්සේගේ නිවන අත්හැරලා පාරමිතා පිරුවේ සංසාරේ දුක් විඳින අහිංසකයෝ සංසාරයෙන් එතරට ගෙනියන්න හින්දා. තමන් වහන්සේගේ නිවන බණපද දෙකකින් ලබන්න තිබිච්ච නිවන දීපංකර පාදමූලයේ අත්හැරලා අපි වෙනුවෙන් මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක්ම උන්වහන්සේ කැප කළා. අපායේ යමින්, තිරිසන් වෙමින්, මනුස්ස ලෝකේ අනන්ත දුක් විඳිමින් අපි සතර අපායෙන් ගොඩ ගන්න. ආන් ඒ වෑයමට, ඒ වීරියට අපි සාධාරණයක් නොකරන බව තමයි මේකෙන් පේන්නේ. උන්වහන්සේගේ කැපකිරීමට අපෙන් සාධාරණයක් ඉෂ්ට නොවෙනකොට අපි දෙන භාග්‍යතුන් වහන්සේගේ කුමන සතුටක්ද කියලා තමයි හිතන්නේ. එහෙනම් මරණ සතිය කොයිතරම් දිනු කරන්න ඕනේද? සෝයක් සතුටක් බලාපොරොත්තු වෙන කෙනෙක්. එමන පිළිතුරනි. අද ධර්ම දේශනාවට තේන කාලය මෙතනින් නිමා කරලා හවස ධර්ම දේශනාව නිමා කරන්නයි සූදානම් වෙන්නේ. මරණ සතිය පිළිබඳව සාකච්ඡා කරන මේ චක්කුම් බුදපාදී ධර්මදේශනා මාලාවේ ඉදිරියට අපිට විශේෂයෙන් සාකච්ඡා කරන්න කරුණු අවකාශයක් ඉතුරු වෙලා තියෙනවා. මරණ සති භාවනාව වඩන හැටි සාකච්ඡා කරන්න අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ කරුණු ටික තව ධර්මදේශනා කීපයක් තුළ සාකච්ඡා කරලා මරණ සතිය පිළිබඳව ධර්මදේශනාව අපි නිමා කරමු. හොඳයි පින්නතුනි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 අපි සියලු දෙනාම දෙවියන්ට පිළිගන්න වදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සක්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාති සමිජ්ජතු සෝපත්තේ වානි දුක් වේවා නිරෝගී වේවා නිවන් සම්පත්‍ති සාදෝ සාදු සාදු එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු නාවින්න රාජමහා විහාරයේ පැවැත්වෙන මෙම දේශනා මාලාව සඳහා දක්වන අනුග්‍රහය උදෙසා නාවින්න රාජමහා විහාරයේ විහාරාධිපති පූජනීය පරදණ්ඩේ ඉන්ද්‍රරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත් ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිණිය ඇතුළු නාවින්න රාජමහා විහාරස්ථ දායක සභාවටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරමින් අද දින ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරුම් ලබන්නේ පන්නිපිටිය දෙපානම ග්‍රාම සංවර්ධන පාරේ පදිංචි එල්සි අමරසිරි ගුණවර්ධන මහත්මිය සහ අමිල ඉදුණිල් පේෂල ප්‍රියදර්ශන සහ ගිම්හානි උත්පලයන දූපතුන් පිරිස මෙම ධර්මදේශනාව බෞද්ධ ආගමන් ඉදිරිය මගින් ප්‍රචාරණය කිරීම සඳහා දායකත්වයේ දරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය කමානි මායතුන්න මැතිණිය සහ රුක්ලාන්ත මායතුන්න මැතිතුමා MD ප්‍රියංගනී මැතිණිය ඇතුළු පවුලේ සදැහැති පිරිස දර්ශිනී විජයතිලක මැතිණිය දමයන්ති ප්‍රනාන්දු මැතිණිය ජෙනරාල් නීල් ජයස් මැතිතුමා සහ එම මැතිණිය කුමරලයාගම තිලකරත්න මැතිතුමා මෙම ධර්මදේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වයේ දරනු ලබන්නේ හේමක ඩයස් මැතිතුමා සහ එම මැතිණිය. ඒ සිහිපත් කිරීමත් සමගින් චක්කුම් උදපාති ධර්මදේශනා මාලාවේ මීළඟ ධර්මදේශනාවෙන් ඔබ හමුවන බලාපොරොත්තු වෙන් අපි ඔබගෙන් සමුගන්නවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි චක්ඛු උදපාදී දහම් ඇස පහළ වේවා ධර්මය දකීවා